ඊළඟින් ස්වාමීන් වහන්සේ තව ප්‍රශ්නයක් අහලා තියෙනවා විඥානයේ යනු සිතමද පැටලී ඇත. බොහොම පිං. විඥාන චිත්ත මනෝ කියන නම් තුනම පාවිච්චි කරනවා ඒ ඒ સંદર્ભය තුල. ඉතින් ඇත්තටම මේ වචන තුනේ යම් යම් වෙනස්කම් තියෙන්න පුළුවන්. ඒක මෙන්න මෙහෙම හඳුනා ගන්නට ඕන. යම්කිසි පුරුෂයෙක් ඉන්නවා. ඒ පුරුෂයා තමන්ගේ මව්පියන් සම්බන්ධව කතා කරනකොට ඒ පුරුෂයා හඳුන්වන්නේ පුතා කියලා. මව්පියන්ට ඔහු පුතෙක්. බිරිඳ සම්බන්ධව කතා කරනකොට ඔහු හඳුන්වන්නේ ස්වාමියා කියලා. ඔහුගේ දරුවන් සම්බන්ධව කතා කරනකොට ඔහු හඳුන්වන්නේ පියා කියලා. දැන් මේ එකම පුරුෂයා පුතා කිව්වෙත් ඔහුටමයි සැමියා කිව්වෙත් ඔහුටමයි තාත්තා කිව්වෙත් ඔහුටමයි ඒතර එක්කෙනෙකුට මේ නම් තුනක් කියන්නේ. පුද්ගලයා එක්කෙනා වුණාට එයාගේ સંદર્ભය තුල ක්‍රියාත්මක වෙන රටා වෙනස්, භූමිකාව වෙනස්. ඒ භූමිකාව වෙනස් වෙනකොට එයාගේ කාර්යභාරය වෙනස් විය යුතුයි. අන්නේ අර්ථය නිසා තමයි පුද්ගලයා එක්කෙනා වුණාට එයා නම් තුනකින් හඳුන්වන්නේ. අන්න ඒ වගේ චිත්ත විඥාන මනෝ කියන්නේ එකම ධර්මය තමයි. හැබැයි ඒකේ ක්‍රියාකාරී වෙනසත් එක්ක තමයි මේ නම් තුනකින් හඳුන්වන්නේ.